තෙරුවන් සරණයි. අද කතා කරන්නේ විශේෂ මාතෘකාවක් ගැන, විශේෂ කාරණයක් ගැන. ඒ තමයි දේවල් වලින් අපේ මනස කොහොමද ඈත් කරලා තියාගන්නේ? ඒක කොච්චර අපිට වැදගත්ද? ඒ කියන්නේ ඩිටැච් මනසක්, ඩිටැච්මන්ට් එකක්. අපි කොහොමද හදාගන්නේ? ඒක හදාගන්න එක මෙච්චර වැදගත් ඇයි? ඉතින් ඒ නිසා මම මුලින්ම කියනවා වීඩියෝ එක දිග වෙයි. ඉවර වෙනකන් අහන්න කැමතිනම් වීඩියෝ එක ඉවර වෙනකොට ඔබට ඔබ හිතනවට වැඩිය මේ දේවල් වලට අපි බැඳෙන එකයි එක ගලවන එකයි අතර ලොකු දේවල් ටිකක් ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඔබට ලොකු ප්‍රයෝජනයක් වෙයි මේ මනස මැද්දේ තියාගන්න උදව්වක් වෙන්න. ඒ නිසා ඉවසීමෙන් වීඩියෝ එක ඉවරනකම් අහගෙන ඉන්න. ඉතින් දැන් මේ දේවල් වලින් මනස ඈත් කරලා තියාගන්න. මනස ගලවලා තියාගන්න. එක මෙච්චර වැදගත් වෙන්නේ ඇයි කියලා අපි තේරුම් ගන්න නම් දෙයක් ගලවලා තියාගන්න මනසකින් දෙයක් මනසට ඇලුණු දෙයකින් මනස ඈත් කරලා තියාගන්න ඉස්සෙල්ලා ඇලෙන්න එපා දෙයක්. ඇලුනොත් දෙයකට අපි බැඳුනොත් ඒකේ ස්වභාවය බැඳුනහම ඇලුනහම වෙන්නේ මොකක්ද කියන එක අපි අපේ වචනෙන් පොතේ වචනෙන් නෙමෙයි අපේ එදිනෙදා අපි භාවිතා කරන වචනෙන් අපිට දැනෙන විදිහට අපි ඉස්සෙල්ලා දැනගෙන තියෙන්න ඕනේ මුලින්ම ඔබ දැනගන්න ඕනි ඔබ යම්කිසි දෙයකට නැත්තම් යම්කිසි කෙනෙකුට නැත්තම් යම්කිසි තත්වයකට ඔබ ඇලිලා ඉන්නවා නම් බැඳිලා ඉන්නවා නම් ඒ දෙය විසින් ඒ තත්වයේ විසින් ඒ කෙනා විසින් ඔබව පාලනය කරන බව ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඒ පාලනය කරන්න පුළුවන් නිසා ඒ තත්වයට ඒ දෙයට නැත්නම් ඒ කෙනාට පුළුවන් ඔබට ඕනෑ මහිතකර හැඟීමක් ගෙනහලා දෙන්න. ඔබේ මනස ඕනම නරක පැත්තකට අරන් යන්න ඒ දේට ඔබ බැඳිච්ච දේට හැකියාව තියෙනවා. අපි උදාහරණයකට ගමු හැමෝටම පොදු පුද්ගලයෙකුට බැඳිච්ච එක උදාහරණයකට. අපි හිතමු උදාහරණයක් ඔබ යම්කිසි පුද්ගලයෙකුට බැඳිලා ඉන්නවා. එයා ඔබට මෙසේජ් එකක් ටෙක්ස්ට් එකක් එව්වේ නැත්නම් ඔබ යවපු ටෙක්ස්ට් එකකට රිප්ලයි නොකළොත් ඒ අය නිසා ඔබට අසතුටක් එනවා. දුකක් එනවා, වේදනාවක් එනවා. ඒ වගේමයි ඒ අය ඔබට අවධානය දුන්නොත්, ඒ අය ඔබට ටෙක්ස් කළොත්, ඉමීඩියට්ලි රිප්ලයි කළොත්, ඒ නිසා ඔබට සතුටක් එනවා. ඔන්න බලා ගන්න හොඳට මේක සිද්ධ වෙන හැටි. ඒකේ තේරුම තමයි ඔබ ඔබ ගැනම, ඔබේම හැඟීම් ගැන සම්පූර්ණයෙන්ම ඔබට පව එකක් නැතුව ගිහිල්ලා ඔබේම හැඟීම් ගැන ඔබේම ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම ඔබ පවර්ලස් කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. මොකද ඔබ අර බැඳිච්ච කෙනා හැසිරෙන විදියෙන් ඔබට සතුට එනවා නැත්නම් අසතුට එනවා. ඒ කියන්නේ ඔබ ගැන ඔබට කිසිම පව එකක් නැහැ. අධිකාරීත්වයක් නැහැ. ඔබ ඔබ ගැන ඔබේ හැඟීම් ගැන පවර්ලස් කෙනෙක් බවට පත් වෙලා. මේක ඊටාම භයානක තත්වයක්. සෑහෙන භයානක තත්වයකට එන්න පුළුවන්. මොකද ඔබේ මුළු ජීවිතේම ඒ බැඳිච්ච කෙනා නැත්තම් තත්වය ඒ දේ විසින් නතු කරගෙන ඉවරයි. ඔබේ මුළු ජීවිතේම ඒ කෙනා මත සින්න වෙලා ඉවරයි. මොකද ඔබ ඒ තරමටම ඒ කෙනාට ඇලිලා නැත්තම් ඒ තත්වයට ඇලිලා නැත්තම් ඒ දේට ඇලිලා ඉතින් මේක අහන ගොඩක් අයට අතීතයේ ඔහොම අල්ලගත්තු දෙයක් නිසා කෙනෙක් නිසා තත්වයක් නිසා ඒක නැති වෙලා ගිහිල්ලා ඒ නිසා ඔබ තාමත් ඔබේ ජීවිතේ මත සින්න කරලා තියෙන නිසා ඔබේ ජීවිතේ ඉස්සරහට යන්නේ නැතුව වගේ තියනවා වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් මේ අතීත සිද්ධි වලින් මනස වෙන් කරගෙන ඩිටැච් කරගෙන ඔබට ඉස්සරහට යනවා නම් ඔබ සෑහෙන දේවල් තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඔන්න ඒකෙන් ඔබ තේරුම් ගන්න එක දෙයක් තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ යමකට ඇලුනට පස්සේ දැන් අපි මේ උදාහරණයකට අරන් ඉන්නේ පුද්ගලයෙකුට ඇලිච්ච එකනේ. යම්කිසි පුද්ගලයෙකුට ඔබ ඇලුනට පස්සේ ඔබව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ඔබේ මනසේ තියෙන ඊගෝ එක විසින්. අපි ඊගෝ එකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. අපි තේරෙන්න මමත්වයේ කියලා ගමුකෝ නැත්නම් මම ඊගෝ එක කියලා කතා කරනවා. ඔබ යමකට ඇලුනහම ඔබේ ජීවිතේ පාලනය අතට ගන්නවා ඊගෝ එක විසින්. අපි දැනගන්න ඕනේ අබේ අපේ ඒ කියන්නේ ඔබේ නැත්නම් අපේ සැබෑ සාරය සැබෑ හරය සැබෑ එසෙන්ස් එක මේ විශ්වයට හිතකර ආදරණීය ස්වභාවයක් අපි කියලා කියන්නේ ඔබ කියලා කියන්නේ මම කියලා කියන එකේ සැබෑ සාරයක් තියෙනවා හරයක් තියෙනවා මම කියලා එකේ ඒක මේ විශ්වයට මේ සබාධහමට හිතකර ස්වභාවයක් ඒක ඊටාම ආදරණීය ස්වභාවයක් හොඳ සෞඛ්‍ය සම්පන්න කම්පනයක් තමයි එකෙන් එන්නේ. ඒ තමයි අපේ සැබෑ ස්වභාවය. ඒ තමයි ඔබ කියලා කියන ස්වභාවය. ඒ තමයි මම කියලා කියන අපේ සැබෑ ස්වභාවය. අපි නිකමට බලමු අපි පුංචි ළමයෙක් විදියට මේ ලෝකෙට ඉපදුනාට පස්සේ අපි අපිට කවදාවත් වෛර කරනවද කියලා? අපි අපිට කවදාවත්ම වෛර කරන්නේ නැහැ. ඒ ළමා මනස ඊටාම සතුටින් ආදරෙන් ආදරණීය විදියට පිරීලා තියෙන්නේ. හැබැයි අපි ටික ටික ටික ටික වැඩෙන්න පටන් ගන්නකොට ලොකු වෙන්න පටන් ගන්නකොට අපේ මනසේ මමත්වය ඊගෝ එක ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. ඒ ඊගෝ එක ටික ටික වැඩෙනකොට අපි දේවල් වලට වැඩි වැඩියෙන් ඇලෙන්න පටන් ගන්නවා. එතකොට අපි මේ ඇලිච්චි දේවල් වලට ඇලිච්චි පුද්ගලයන්ට හිතා ගන්න බැරි විදිහට අපි ඇලුම් කරන්න පටන් ගන්නවා. අපි ඒ හරහා හිතේ මවා ගන්නවා එක්තරා ලයිෆ් ස්ටයිල් එකක්. අපේ ජීවිතේ මෙන්න මෙහෙම වෙන්න ඕනි, අරහෙම වෙන්න ඕනි කියලා අපි මවා ගන්නවා. ඒ මවා ගන්න එකටත් අපි සෑහෙන්න ඇලුම් කරන්න පටන් ගන්නවා. සෑහෙන්න බැඳෙන්න පටන් ගන්නවා. මේක තමයි ඊගෝ එක කියලා කියන්නේ. ඇත්තටම මේ తত্ত্বය සැබෑ ඔබ නෙමෙයි. ඔබේ සැබෑ සාරය මේක නෙමෙයි. ඔබේ සාරය ඇතුළත තියෙන ඔබේ ඇතුළත තියෙන විශ්වීය ආදරයක් මේ සබහා දහමට හිත කර ආදරණීය තත්වයක්. ඒකට ඔබට තේරෙන වචනින් ගොත් self love කියලා ඕනනම් දාගන්න පුළුවන්. මේ ඇතුළත තියෙන සාරය සාරය තමයි විශ්වීය සාරය. ඔබ අර ඇලිලා හදාගන්න එක ඒ ඔබේ ඇත තත්ත්වෙ නෙමෙයි. එතකොට ඔබේ මේ සැබෑ සාරය මේ විශ්වීය ආදරණීය ස්වභාවයත් එක්ක නම් ඔබ එකතු වෙලා ඉන්නේ. ඒ සැබෑ සාරයට ඔබ කනෙක් වෙලා නම් ඒ මානසිකත්වේ නම් ඔබ ඉන්නේ ඇත්තටම ඔබේ ජීවිතේ හරියට වෙන්න නම් ජීවිතේ ලස්සන වෙන්න නම් අරක ඕනි මේක ඕනි මගේ ජීවිතේ මේක විය යුතුයි මෙහෙම විය යුතුයි කියලා ඇත්තටම හිතන්න ඕනි නෑ ඔබට අවශ්‍ය යමක්ද ඔබට ඒ අවශ්‍ය දේ ඔබට හරියටම සුදුසු වෙලාවට ඔබේ ජීවිතයට ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා ආකර්ෂණීය වෙන්න පටන් ගන්නවා ඔබට ලැබෙන්න පටන් ගන්නවා නියම ටයිම් එකට ඉතින් ඔබ එතකොට මේ ඔබේ විශ්වීය සාරය ඔබ හඳුනගෙන ඉන්නවා ඔබේ සැබෑ ස්වභාවය ආදරණීය ස්වභාවයත් ඔබ එකතු වෙලා ඉන්නවා ඔබට යමකට දැඩිව ඇලෙන්න ඕනි නෑ ඇලෙන්නෙත් නෑ ඔබේ මනස. මොකද ඔබ දන්නවා ඔබට අවශ්‍ය හැමදේම තියෙනවා කියන එක ඔබේ මනසට දැනෙනවා. දැනටමත් මගේ ජීවිතයට අවශ්‍ය හැමදේම තියෙනවා, ලැබෙනවා. කියන ඒ ඒක එතනට අන්නේ හැංගීමට පුදුම විශ්වාසනීය හැඟීමක් ඔබට ඇති වෙනවා. ඔබට ඒක දැනෙන්න ගන්නවා. ඔබට අවශ්‍ය මොකක්ද? ඒක නියම සුදුසු වෙලාවට ලැබෙන්න ගන්නවා. ඒක ඔබට හදවතින්ම ඇතුළටම කිඳා බහැලා විශ්වාසයක් ඇති වෙනවා. ඔබට දැනෙනවා ඒකට ඒ ඒ ඒ ඒ ලැබීමට ඔබ සුදුසුයි කියන එක. ඔබ ඒකට සුදුසුකම් ලබලා ඉන්නේ කියන එක ඔබට දැනෙන්න ගන්නවා. ඔබේ සැබෑ පැවැත්ම, ඔබේ සාරය ගැන ඔබට පුදුමාකාර විශ්වාසනීය ගතියක් එනවා. ඔබට අවශ්‍ය දේ ලැබෙන්න තරම් ඔබ දැනටම සුදුසුකම් ලබලා ඉන්නේ. ඒ නිසා කිසිවක් බලෙන් ඕනි ලැබිය යුතුයි කියලා ඔබට කිසිවක් ඉල්ලන්න යදින්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ කියලා ඔබට දැනෙනවා. ඔබේ ජීවිතයේ කිසිම අඩුවක් නැහැ කියන එක ඔබට දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ පිරිච්ච ගතිය දැනෙනවා. හැම මොහොතකම ඔබේ මනස පිරීලා තියෙන්නේ අඩුයි කියලා දැනෙන්නේ නැහැ. සමහර විට ඔබට තියෙන්නේ මේ හිඟා හිඟා කන හිඟමනේ යන හිඟන්නේ කොට තියන වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒත් ඔබට මුළු ලෝකෙම හිමි වගේ සියල්ල තියනවා වගේ ෆීලිං එකක් දැනෙනවා. ඒක මේ தત્ත්වය දැනෙන්නේ ඔබේ අර සැබෑ සාරයත් එක්ක ඔබේ සැබෑ ස්වභාවයත් එක්ක ඔබ කනෙක්ට් වෙලා හිටියොත් විතරයි. හැබැයි යම් කිසි තැනක ඔබේ ඊගෝ එක ඉස්සර වුණොත් සම්පූර්ණයෙන්ම ওই தත්ත්වේ කන පිට ගහනවා. ඊගෝ එක විසින් ඔබට කියන්න පටන් ගන්නවා. නෑ නෑ නෑ. ඔබේ ජීවිතේ අඩුවක් තියනවා. ඔබට අවශ්‍ය දේ ලැබෙන තරම් ඔබ තාම සුදුසුකම් ලබලා නෑ කියලා කෑ ගහලා කියන්න පටන් ගන්නවා. ඔබේ ඊගෝ එක ඔබේ හිත පොළඹවනවා වෙන කෙනෙක් කෙරෙහි ඔබේ මනස විශ්වාසය තියවන්න විශ්වාස කරවන්න ඔබේ ඊගෝ එක විසින් ඔබේ මනස පොළඹවනවා. ඒ කියන්නේ ඊගෝ එක කියනවා ඔබ සුදුසු නෑ. ඔබට තනියෙන් දේවල් ලබා ගන්න තරම් ඔබ සුදුසුකම් ලැබලා නෑ. ඔබට ඒ ශක්තිය නෑ. ඔබ ඔබට දේවල් ඔබේ ජීවිතේ මොන හරි අඩුවක් තියෙනවා. තව කෙනෙක් ඔබේ ජීවිතයට ඕනි. තව දෙයක් ඔබේ ජීවිතයට ඕනි කියලා බාහිර දෙයක් මත යැපෙන්න ඔබේ මනසේ විශ්වාසයක් හදලා දෙනවා ඊගෝ එක විසින්. ඊගෝ එක කියනවා අනිත් අයගේ ජීවිත ඔබට වඩා හොඳයිනේ. බලන්නකෝ අනිත් අය හොඳට ඉන්නවනේ. ඔබට ඔබට මේවා නෑනේ. අරව නෑනේ. බලන්නකෝ අරගොල්ලෝ ඉන්න හැටි. එහෙම ජීවිතයක් අනිත් අයට තියන වගේ ජීවිතයක් ඔබට ලබා ගන්න බෑ කියලා මේ ඊගෝ එක කියන්න පටන් ගන්නවා. හැබැයි ඇත්ත නම් ඒක නෙමෙයි. ඇත්ත తত্ত্বය ඒක නෙමෙයි. ඊගෝ එක විසින් අනිත් අයගේ ජීවිත වර්ණනා කරවලා ඉහළට තියලා ඔබව පහළට හෙලලා ඔබේ මනසේ හීන මානයක් ඇති කරන විදිහට ඔබේ මනසේ අඩු ලැක් මයින්ඩ් එකක් අඩු ස්වභාවයක් ඔබේ ජීවිතේට අඩුවක් තියනවා කියලා හිඩසක් තියනවා කියලා මදිකමක් තියනවා කියලා ඔබේ ඊගෝ එක විසින් ඔබට කියනවා ඔබට පෙන්නලා දෙන්න පටන් ගන්නවා ඉතින් මේ தত্ত্বය ආවට පස්සේ ඔබ ඒ බාහිර අය ගැන තමයි හිතන්න පටන් ගන්න නිතර නිතර අපිට නම් කවදාවත් ඒ අයගේ මට්ටමට එන්න බැරි වෙයි කියලා ඔබේ මනසේ මෙන්න මේ කියන අව මානසිකත්වය, අව탁සේරු මානසිකත්වය, පීඩාකාරී වේදනාත්මක මානසිකත්වය ඇති කරලා දෙනවා ඊගෝ එක විසින්. ඔබේ ජීවිතේ සතුට නැති කරනවා. හැබැයි වෙන්න ඕනි නම් ඔබට ඔබ ගැන කන්ෆිඩන්ට් එකක් විශ්වාසයක් ඇති කරගන්න එකයි. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ අපි යම්කිසි පුද්ගලයෙක්ට හෝ තත්වයකට හෝ යම්කිසි දෙයකට අනවශ්‍ය විදිහට ඇලුනම ඔබ හිතනවා දැන් අපි මේ උදාහරණයකට අරන් ඉන්නේ පුද්ගලයෙකුට ඇලිච්ච එකනේ මම ඒක තමයි ඉස්සර කරගෙන කතා කරන්නේ. එතකොට ඒක අනිත් ඒවාට ගලප ගන්න ඕනි. එතකොට ඔබ යම්කිසි පුද්ගලයෙකුට ඇලුනහම ඔබ හිතනවා මේ වගේ කෙනෙක් මට ආයේ කවදාවත් ලැබෙන එකක් නැහැ. ඒ නිසා ඔබට ඔබ ගැන විශ්වාසය එන්නේ නැතු යනවා. මොකද ඔබ ඔබේ ජීවිතේ පදනම් කරලා තියෙන එකේනා මත. ඔබ හිතනවා මට මෙහෙම කෙනෙක් නම් ආයෙ ලැබෙන එකක් නැහැ. ඒ නිසා මට මෙයා නැති කරගන්න බෑ. ওই විදිහට හිතෙන්න ගත්තාම ඔබේ ඔබට ඔබේ ජීවිතය ගැන අඩුවක් දැනෙන්න පටන් ගන්නවා. මොන හරි අඩුයි කියලා දැනෙන්න ගන්නවා. ඔබට බයක් එනවා මට මේ ලැබුණු ටික නැති වෙයි. මට මේ ලැබුණු ටිකට වඩා තව දේවල් මට ලැබෙන එකක් නෑ. මේ ලැබුණට වැඩිය හොඳ කෙනෙක් මට ලැබෙන එකක් නෑ. ඒ නිසා ඔබේ මනසට බයක් එනවා. මේ කෙනා නැති කරගන්න බෑ. නැති වුණොත් මට මුකුත් ඉතුරු වෙන එකක් නැහැ කියලා ඔබට බයක් එනවා. නමුත් ඔබට දැනෙනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ මොහොතේ ඔබට යමක්ද තියෙන්නේ. ඒ තමයි ඔබට ලැබෙන්න තියෙන හරිම දේ. ඒ තමයි ඔබට ලැබෙන්න තියෙන හොඳම දේ කියලා ඔබට ලැබිච්ච දේ මේ මොහොතේ ලැබිච්ච දේ ඔබට විඳින්න පුළුවන් නම් ඔබට සැහැල්ලුවක් එනවා ජීවිතයට සතුටක් එනවා අනාගතය ගැන මේවා නැති වෙයි කියලා බය වීම නෙමෙයි ඇත්තටම විය යුත්තේ ඒ දේවල් අහිමි වුණොත් ඔබට දැනට තියෙන දේවල් අහිමි වුණොත් නැවත ඒ වගේ දේවල් අනිවාර්යෙන් ලැබෙනවා නැත්නම් ඊට වඩා හොඳ දෙයක් ලැබෙනවා කියන විශ්වාසය ඔබේ මනසේ ගොඩ නැගිලා තියෙන්න ඕනේ අපි හිතමු අපි මේ මේ වෙලාවට හිතනවා මේ මේ කියන මේ බය මානසිකත්වය ආවහම අපිත් සම්පූර්ණයෙන්ම රඳාපවතින අර සම්බන්ධතාවය උඩනේ. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට තියෙන මේ සම්බන්ධතාවයන් උඩ නැත්තම් මේ තත්වයක් උඩ මේ පුද්ගලයෙක් උඩ සම්පූර්ණයෙන්ම ඔබ රඳාපවතින අවශ්‍ය නැහැ. එහෙම රඳාපවතින ඕනින් නැහැ. එහෙම වුණොත් ඒ කෙනාට නැත්තම් ඒ තත්වයට අපි අපේ ජීවිතේ පවරනවා මාව සතුටින් තියන්න නැත්නම් අසතුටින් තියන්න කියලා. එයාට තමයි අපි රිමෝට් එක දීලා තියෙන්නේ මගේ ජීවිතේ සතුටින් තියන්න හෝ අසතුටින් තියන්න. ඒ කියන්නේ මට මං ගැන තීරණයක් ගන්න කිසිම බලයක් නැති කියලා. ඔබ පවර්ලස් කෙනෙක්. ඔබට ඔබේ ජීවිතේ සතුටින් තියන එක ගැන තීරණය කරන්න ඔබට බෑ මොකද ඔබ ඔබේ රිමෝට් එක වෙන කෙනෙකුට දීලා. ඔබට කිසිම බලයක් නැති චරිතයක්. ඒ නිසා තමයි ඔබට කොන්ෆිඩන්ට් එක නැත්තේ ඔබ ගැන. ඔබට ඔබ ගැන විශ්වාසය නැත්තේ. හැබැයි ඔබට තේරෙනවා නම් මාව සතුටු කරන්න පුළුවන් වගකීම ගන්න පුළුවන් මාව දුකෙන් තියනවා නම් ඒකේ වගකීම ගන්නත් පුළුවන් මටමයි කියලා මේ හැමදේම පදනම් වෙන්නේ මම මතයි මගේ ඇතුළාන්තය මතයි කියලා මාව සතුටු කරන්න මට පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබ ඔය රිමෝට් එක වෙන කෙනෙක්ගේ අතට දෙන්නේ නැහැ. මට පුළුවන් මාව තෘප්තිමත් කරන්න. ඒ කෙනා අපි තුමු මේ පුද්ගලයෙකුට බැඳිලා නම් ඒ කෙනා මට මොනවා දුන්නත් නැතත් මට මාව සතුටු කරන්න පුළුවන් කියලා ඔබට විශ්වාසයක් ගන්න පුළුවන් නම් ඔබ තවදුරටත් කෙනෙක් මැත්තේ පේන්නේ නැහැ. ඇත්තටම නම් අපි හිතමු ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් මට මාව තෘප්තිමත් කරන්න පුළුවන්. ඒ බැඳිච්ච කෙනා මට මොනවා දුන්නත් එහෙම දෙයක් දෙනවා නම් ඒක එක්ස්ට්‍රා දෙයක්. ඒක අතිරේක දෙයක්. මොකද මම දැනටමත් පූර්ණ වශයෙන් සතුටින් ඉන්නේ මම මාත් එක්ක. එතකොට මට තව කෙනෙක්ගෙන් ආදරය ලැබෙනවා නම් තව කෙනෙක්ගෙන් දෙයක් ලැබෙනවා නම් ඒක අමතර ඒක එක්ස්ට්‍රා දෙයක්. ඒක බෝනස් එකක්. ඒ විදිහට ඔබට ඒක ගන්න පුළුවන්. තමන්ව සම්පූර්ණ කරන්න තව කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න ඕනි නෑ එතකොට. මොකද ඔබ දැනටමත් සම්පූර්ණයි ඔබ තුලින්. මම දැනටමත් මම තුලින් සම්පූර්ණයි. ඒතර තව කෙනෙක් මාව සම්පූර්ණ කරනකම් බලන් ඉන්න ඕනි නෑ. සහ වැදගත්ම දේ තමයි අපිට මේ පුද්ගලයන්ට ඇලෙන එක, ඇටෑච් වෙන එක නවත්ත ගන්න නම් තේරුම් ගන්න හැම කෙනෙක්ම අපේ ජීවිතයට එන්නේ අපිව ඉවෝල් කරන්න කියලා. එතකොට මේ කෙනෙකුට අපි අනවශ්‍ය විදියට තත්වයකට දෙයකට අපි ඇලෙන්නේ නැහැ, ඇටච් වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම ඉන්නේ අපිව මේ ඉන්න ලෙවල් එකෙන් ඉහළට යවන්න. මේක මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතේට කියන්නේ ඕනම චරිතයක් මට බාහිර මගේ අම්මා තාත්තා සහෝදරයෝ ඇතුළු මේ හැම කෙනෙක්ම මගේ ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ මම ඉවෝල් කරන්න. ඒක මොන මොන ක්‍රමයකට වෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක හොඳ විදිහට වෙන්නත් පුළුවන්, පුළුවන් නරක විදිහට වෙන්නත් පුළුවන්. ඉතින් මොන විදිහට වුණත් මම දැනගෙන හිටියොත් මගේ ජීවිතේට මේ ආපු කෙනා ඇවිල්ලා තියෙන්නේ මම ඉවෝල් කරන්න. ඉන්න තැනට වැඩි ඉහළට අරන් යන්න කියලා අර ඒක සිද්ධ වෙන ක්‍රමය මොකක් වුණත් අපිට ඒකට මෝහන දෙන්න පුළුවන් හැකියාව වෙනවා. මොකද අපිට විශ්වාසයි මේ ඇවිල්ලා තියෙන්නේ මාව ඉහළට අරන් යන්න කියලා. ඒ ඒ කෙනා නරක කෙනෙක් වුණත්, හොඳ කෙනෙක් වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කෙනා මගේ ජීවිතේ ඉන්නේ කෙටි කාලෙකට වුණත් මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ දේ ගත්තට පස්සේ අපි හිතමු මගේ ජීවිතේ ඉවෝල්ව් කරගන්න අවශ්‍ය දේ ගත්තට පස්සේ පුද්ගලයා හරහා සමහර විට ඒ කෙනා අපෙන් වෙන් වෙලා යන්න පුළුවන්. හැම කෙනෙක්ම වෙන් වෙනවා. ඒක තමයි හැටි වෙන් වෙලා යන්න පුළුවන්. ඉතින් මේක තේරුම් ගත්තම අපි මේ පුද්ගලයන් කරේ පුද්ගල සමතා කරේ අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැහැ. ඇටච් වෙන්නේ නැහැ. ආදරය කරත්, විවාහ වුණත්, අඹුසැමිය වුණත්, පෙම්වතුන් වුණත්, අම්මා තාත්තා වුණත්, සහෝදරය වුණත් මේක දැනගත්තාම ඒ ආදරණීය බැඳීම හරි සුන්දර විදිහට විඳින්න පුළුවන්. නමුත් මේකේ වටිනාකම අපි තේරුම් ගන්නේ නැහැ දැනගෙන ඉන්නේ නැහැ. හැබැයි ඔබ ඒක කළ යුතුයි මේක වටිනාකම මේ කෙනෙක් අපි ජීවිතයට ආවහම ඒකේ තියෙන වටිනාකම මොකද්ද? ඒක දැනගෙන අපි තේරුම් අරගෙන හිටියොත් අපි ඉවෝල්ව් වෙනවා මිසක් පල්ලහැට වැටෙන්නේ නැහැ. එතකොට ඔබට දැනෙනවා ඇති මේ අපි ඩීටැච් වෙනවා කියන එක මේ සම්පූර්ණයෙන්ම පුද්ගලයව අතහරිනවා කියන එක නෙමෙයි. මේක දැනගෙන හිටියට පස්සේ අපි ආශ්‍රය කරනවා අපිට සම්බන්ධතාවය තියෙනවා. හැබැයි අපි අර විඳවන තැනට පල්ලහැට කැඩෙන තැනට ඇලිලා නැහැ. ඩිටැච්මන්ට් කියන එක හරි වෙනම රහක් වෙනම දෙයක් වෙනම concept එකක් වෙනම මානසික තත්ත්වයක් ඒක ඔබ දැනගන්න ඕනේ කොහොමද මේ මුළු ලෝකෙම අපිට ආශ්‍රය කරන්න පුළුවන් මේ ඩිටැච් මානසිකත්වයෙන් අතහැරුණු මානසිකත්වයෙන් නිදහස් වුණු මානසිකත්වයෙන් ඊළඟට ඔබ දැනගන්න ඕනි තව කාරණයක් තියෙනවා. මේ ඩීටැච් වෙනවා කියන එක මේ දේවල් අතහරිනවා කියන එක දේවල් වලින් වෙන් වෙනවා කියන එක තේරුම් ගන්න කලින් ඔබ තව දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ කරන තව වැරද්දක් තියෙනවා. ඒ තමයි ඔබ මේ බැඳිච්චි පුද්ගලයෝ ගැන, දේවල් ගැන, තත්ත්ව ගැන ඔබ දවල් හීනමවන එකක් කරනවා. අන්න ඒක ඔබ නවත්තන්න ඕනේ. දවල් හීන බලන එක. සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මේකට කැමතියි. දවල් හීන මවන්න. නමුත් මේකෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඒ දවල් හීනයට දැන් අපි උදාහරණකට අරන් ඉන්නේ මේ පුද්ගලයෙකුට බැඳිච්ච එකනේ. එතකොට අපි මේ මවන දවල් හීනයට ඒ පුද්ගලයා ඇතුළත් කළාට පස්සේ සැබෑ ලෝකෙදී සැබෑවටම ඇත්ත ලෝකෙදී ඒ පුද්ගලයා ඒ හීන කතාවට දවල් හීනට ඇතුළත් වෙලා නැති වෙන්න පුළුවන්. මං කියන එක තේරෙනවා ඇති. අපි මවන දවල් හීනේ මේ පුද්ගලයා ඉන්නවා. හැබැයි සැබෑ ජීවිතේදී ඒ හීන කතාවට එයා ඇතුළත් වෙලා නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔබට අවුල් යනවා. ඔබට ප්‍රශ්නයක් යනවා. ඔබ හිතනවා ඇයි යාලා එහෙම කරන්නේ? ඇයි යාලා එහෙම කළේ? මොකද ඔබ ඔබේ මනස ඇතුලේ බොරු සුරංගනා ලෝකයක් මවාගෙන ඉන්නවා ඒ කෙනා එක්ක. ඒ කෙනා එක්ක ඔබ මවාගෙන ඉන්නවා. හැබැයි අපි මවාගෙන ඉන්න කෙනා නෙමෙයි ඇත්තම එයා. අපි අපි මවාගෙන හීන ලෝකේ මවාගෙන ඉන්න චරිතේ නෙමෙයි ඇත්තම එයා. එතකොට ඔබට තමයි මේ වේදනාව විඳින්න වෙන්නේ. ඒ වේදනාව ඔබේ ජීවිතයට ගෙන්න ගත්තෙත් ඔබමයි. අර අර බැඳීම අර ඇලීම අර පුද්ගලයා හරහා තියෙන බැඳීම අර ඔබ හීන ලෝකයක් මවාගෙන ඇත්තට මේ වේදනාව ගෙන්න ගත්තේ ඔබමයි. ඒ කෙනා ඒකට වැරදි නෑ. මොකද එයා සැබෑ ඒ සැබෑ චරිතය ඔබ බාරගන්නේ නෑ. ඒ නිසා ඔබ සැබෑවයි බාර ගන්න ඕනේ. සැබෑ චරිතයම බාර ගන්න ඕනේ. හීන ලෝකේ මවාගෙන ඉන්න චරිතය නෙමෙයි. ඔබ ඒ පුද්ගලයා නැත්නම් ඒ తত্ত্বය ඇති හැටියෙන් දකින්න ඕනේ බාර ගන්න ඕනේ. මම ආදරය කරන කෙනා මේ පුද්ගලයා මෙහෙම චරිතය. හැබැයි ඔබ හීන ලෝකේ යා වෙන කෙනෙක් විදියට තමයි හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ මේ මේ ඔබ ඔබ ඔබ බැඳිලා ඉන්න චරිතය ඒ පුද්ගලයා ඒ විදිහටම දකින්න නම් ඒ විදිහටම බාර ගන්න නම් ඔබ වර්තමාන මොහොතේ ඉන්න ඕනේ. මේ මොහොතේ ඔබ ජීවත් වෙන්න ඕනේ. ඔබ වර්තමානයේ නෙමෙයි නම් ඉන්නේ. ඔබ දැනට ඇති දේ මේ මොහොතේ ඇති දේ බාරගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. ඒක ආගය කරන්නේ නැහැ. ඔබ ඊට පස්සේ ඔබ ගැන හිතනවා අනේ මට මං හිතන ජීවිතේ ලැබෙන්නේ නෑනේ. ඒක ලැබෙන්න තරම් මං සුදුසු නෑනේ. මං හරි පව්කාරයෙක්. මං හිතන දේ ලැබෙන්නේ නෑ. මං හොයන ආදරේ හම්බෙන්නේ නැති. ඔය ඉතින් ඔයා හීන ලෝකෙක මවාගෙන ඉන්න කෙනා ඔබට ලැබෙන්නේ නෑ. මොකද මිනිසුන්ට බෑ අපේ හීන හීන ලෝකවලට ඇවිල්ලා ජීවත් වෙන්න. අපි මවන සුරංගනා කතන්දරයට එයාලට ඇතුළත් වෙන්න බෑ. මොකද ඒගොල්ලෝ මිනිස්සු. මොකද ඔබ ඔය මවන හීන ලෝකයේ ඇත්තක් නෙමෙයි. හැබැයි ඔබ ආශ්‍රය කරන්නේ ඇත්ත මිනිස්සු. හීන ලෝකෙක ඉන්න සුරංගනා ලෝකෙක ඉන්න මිනිස්සු නෙමෙයි ඔබ ආශ්‍රය කරන්නේ. ඔබ දකින්නේ, ඔබ කතා බහ කරන්නේ ඇත්ත මිනිස්සු එක්ක. ඉතින් මිනිස්සු කියන જાතිය මානව මනස මගේ මනසත් ඇතුළුව වේගෙන් වෙනස් වෙනවා. එයාලගේ හැඟීම් වේගෙන් වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙනස් වෙන හිත් තියෙන මිනිසුන්ගෙන් හීන ලෝක, සුරංගනා ලෝක ඉල්ලන්න බැරි බව ඔබ තේරුම් ගන්න ඕනේ. මේ ඇත්ත මිනිසුන්ගෙන් හීන ලෝකවල තියෙනව ඉල්ලන්න බෑ. ඔබට බෑ එහෙම වෙනස් වෙන අධික වේගෙන් වෙනස් වෙන මනසක් තියෙන අයගෙන් මේවා මේ මේ විදිහට වෙන්න ඕනි කියලා කියන්න බෑ. ඒවා ඉල්ලන්න බෑ. මොකද අපිට කවමදාවත් අනාවකි කියන්නත් බෑ. දේවල් මොන විදිහට වෙයිද, අර එහෙම වෙන්න ඕනි, මෙහෙම වෙන්න ඕනි කියලා අපිට ප්‍රාර්ථනා කරන්න බෑ. ඉතින් ඔබට සිද්ධ වෙනවා. මේ දැන් මේ මොහොතේ තියෙන දේ බාර ගන්න. ඔබට නමුත් පුළුවන් වෙන්න පුළුවන් දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න. ඔබට පුළුවන් වෙන්න පුළුවන් දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න මේක මේ විදිහට උණු උනොත් හොඳ හොඳයි කියලා. නමුත් සමහර වෙලාවල් වලට මේ බලාපොරොත්තු උණු දේ ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒක නරක විදිහට වෙන්න පුළුවන්. එතකොට ඔබ දැනගන්න ඕනේ ඒක නරක විදිහට වුණොත් ඒකෙන් ඔබට යමක් ඉගෙන ගන්න තියෙනවා. ඔබට ඔබේ මනස ඉවෝල් කරගන්න කරන්න දෙයක් තියෙනවා. හැබැයි අපි හීනමවද්දී ඔක දන්නේ නැහනේ. මේම නරක දේවල් වෙනවා කියලා. ඒක දන්නේ නැති නිසා හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනි කියලා අපි හිතනවා හීන ලෝකෙදී. හැමදේම හරිම විදිහට මං හිතපු විදිහටම වෙන්න ඕනි කියලා. ඉතින් එතකොට නරකක් වුණොත් ඔන්න අපි දුක් වෙනවා. නමුත් ඒ නරකක් වුණත් නරක විදිහට වුණත් ඒක හොඳ පැත්තට පෙරලෙන්න පුළුවන් හොඳ වෙන්න පුළුවන් නරක නරක අයින් වෙලා ඊට වැඩිය හොඳක් එන්න පුළුවන් ඉතින් ජීවිතේ ඔබ හිතාගෙන ඉන්න මවාගෙන ඉන්න පර්ෆෙක්ට් ප්ලෑන් එකට අනුව සිද්ධ නොවෙන්න පුළුවන් නමුත් ඒක වෙන ඒ අපි හිතන් ඉන්න පර්ෆෙක්ට් plan එකට සිද්ධ නොවුණත් ඒක වෙනම plan එකකට අනුව වැඩ කරනවා වෙන්නත් පුළුවන්. අපි හිතන් ඉන්න එක නෙමෙයි වෙන plan එකක් තියනවා වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ අන්න එහෙම එකක්. අන්නේ ජීවිතේ ලබා ගන්න. ඒ ජීවිතේ බාර ගන්න. ලෝකේ තියෙන හැම දෙයකම ඇලිලා බදාගෙන ඉන්නවා නම් ඇත්තට මේ මිනිසුන්ට ඇත්ත ජීවිතයක් නැහැ. මොකද ඒගොල්ලෝ කරන්නේ විඳවන එක විතරයි. ඒගොල්ලන්ට ජීවිතයක් නැහැ. මේ මේ යථාර්ථය තේරුම් අරන් නැති අයට ඇත්තටම ජීවිතයක් නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙලා නෙමෙයි මැරිලා යන්නේ. ඉතින් දැන් නිකමට හිතන්න අඩු ගානේ ඔබ කෙනෙකුට ඇලිලා හිටියත් ඔබ ඇලිලා හිටියත් කෙනෙකුට අඩු ගානේ ඔබටවත් පුළුවන් ද ඒ කෙනා වෙනුවෙන් ඔබේ මුළු පැය 24ම වෙන් කරන්න පුළුවන්ද ඒ කෙනා වෙනුවෙන් එහෙම කරන්න බෑනේ එහෙම වුණොත් ඔබට ඔබේ ජීවිතේ වෙන වැඩක් කරගන්න වෙලාවක් කියන්නේ නැහැ ඉතින් අපිටත් එහෙම කරන්න බැරුව අපි අපි බැඳිච්ච කෙනාගෙන් ඒ දේ ඉල්ලනවා නම් අපි කොච්චර මෝඩයිද කියලා බලන්න. ඉතින් ඔබ හිතනවා නම් ඔබට ඔබේ ජීවිතේ තාම ලැබිලා නැහැ, හරි ගිහිල්ලා නැහැ කියලා. එහෙනම් ජීවිතේ විඳින්න ඉගෙන ගන්න දැන්වත්. ඒ කියන්නේ ඔබේ ජීවිතේ අරුතෙන් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න, පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලන්න. අලුතෙන් ජීවිතේ මොනවාරි ජීවිතේ එකතු කරගෙන ඒවක් කරන්න පටන් ගන්න මනෝලෝකික නිතරම මනෝලෝකික ජීවත් වෙන්න යන්න එපා. හීන හීන ලෝක මවන්න යන්න එපා. ඒ මනෝලෝකේ මවාගෙන අනේ දැන් එයා කතා කරයි. දැන් එයා ටෙක්ස් කරයි. දැන් කතා කරයි. අනේ තාම යා මේක කරේ නෑනේ. කවදා යා මේක කරයිද? කොයි වෙලේයිද? තාමත් නෑනේ. නෑ එහෙම නෙමෙයි. එහෙම ඒක නෙමෙයි ඒක මුලාවක්. ඔබ මේ වෙලාවේ කරන්න ඕනේ සංසුන් වෙලා ඔබට කරන්න තියෙන දේ විතරයි. ඔබ ඔය කරන දෙයින් ඔබට කිසිම දෙයක් ආකර්ෂණීය වෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ නැහැ. එහෙම හිතන එක ඔය ඔය විදිහට හිතන්න ගියොත් එහෙම ඒ විදිහට දැන් කොයි වෙලේ කතා කරයිද ඒ විදිහට හිතන එකෙන් අපේ මනසට යනවා ඒ කෙනා තමයි මගේ හැමදේම වගේ රිප්ලයි කරේ නැත්නම් අන්තිමට මනසට එන්නේ ඩිප්‍රෙස් ඩිප්‍රෙස් වෙනවා. ටෙක්ස් කරේ නැත්නම් ඩිප්‍රෙස් වෙනවා. අපි ඔය හිතන් ඉන්න දෙවුනේ නැත්නම් ඔන්න මානසික ආතතිය අසහන එනවා. නමුත් ඒ වෙනුවට ඔබ ඔබ කෙරෙහි අවධානය දෙනවා නම් ඔබ ඔබට ફોકસ කරනවා නම් ඔබ ඔබ තව තවත් ඔබ හොඳ තත්වයට අරන් යන්න උත්සාහ කරනවා නම් සමහර විට ඔන්න ඒ වෙලාවට නම් ඒ කෙනා රිප්ලයි කරන්න ඉඩ තියෙනවා. ඒ කෙනා ටෙක්ස් කරන්න ඉඩ තියෙනවා. ඒක ආකර්ෂණීය වෙන්න ඉඩ තියෙනවා. එයා රිප්ලයි නොකලත්, ඒක එයා ටෙක්ස් නොකරත් එයා ඔබ හිතන දේ නොකලත් ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔබ ඔබ ඔබ ඔබට අවධානය දෙනවා නම් ඇත්තට මේ වෙලාවේදී ඔබේ මනස පිරීලා තියෙනවා. ඊළඟ එක තමයි ඔබ ඔබට වටිනාකමක් දෙනවා නම් ඔබ ඔබ ගැන අවධානය දෙනවා නම් ඔබ ඔබව ඉවෝල් කරගන්න අවධානය දෙනවා නම් ඒ අය ඔබ බැඳිලා ඉන්න අය ඔබේ වටිනාකමක් දකින්න පටන් ගන්නවා. ඔබ වටින කෙනෙක් කියලා. එයාලගෙන් ඔබට අමුතු වටිනාකමක් අමුතු අගය කිරීමක් එකතු වෙනවා. ඔබේ ජීවිතයට වටිනාකමක් එයාලා එකතු කරන්න ඕනේ නෑ. මොකද ඔබ දැනටමත් වටිනාකමක් හදාගෙන ඉවරයි. ඔබ දැනටමත් ඔබේ ජීවිතයට වටිනාකමක් හොයාගෙන ඉවරයි. ඒක ඒගොල්ලෝ දකිනවා. එච්චරයි. නමුත් මේක නොකරනවා නම් ඔබ ඔබ කෙරෙහි අව탁සේරු මානසිකත්වයක් ගොඩනගාගෙන ඉන්නවා නම් ඔබ ගෙවන්නේ ඒ අනුව නම් ඔබ ජීවත් වෙන්නේ මේ විදිහට නම් ඔබ හිතනවා නම් මට මෙයා නොලැබුණොත් මේක නොලැබුණොත් මගේ ජීවිතේ වැඩක් නෑ ඉවරයි කියලා. හැබැයි ඒක ඇත්තකුත් නෙමෙයි. හැබැයි ඔබ එහෙම හිතනවා නම් මේ නැති වෙච්ච දේවල් ගැන ඒ දේවල් මැත්තේම ඔබ නැහිලා ඉන්නවා නම් අර ඔබට බැඳලා ඉන්න මිනිසුන්ටත් ඔබ එපා වෙනවා. ඔබ එහෙම එකක් දැකිලා දැකලා ඇති. හැබැයි ඔබ මේ හැමදේම මත්තෙන් නැගිටිනවා නම් ඔබ ශක්තිමත් කෙනෙක් නම් ඔබට ඔබ විශ්වාස කරගෙන ඔබ ඔබට ෆෝකස් කරගෙන ඔබ ඔබේ ජීවිතේ සතුටින් ගෙවනවා නම් අනිත් අය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ ඔබට ඇට්‍රැක්ට් වෙනවා. ඔබට අවශ්‍ය දේ ලැබෙන්න ගන්නවා. ඒ කෙනත් ඔබ වෙනුවෙන් ඉන්නවා. ඔබ ඔබේ වටිනාකමක් දකිනවා. වටිනාකමක් නැති ඔබ ගැන කවුරුවත් හිතන්නේ කවුරුවත් ඔබට කැමති වෙන්නේ නැහැ. ඉතින් අපි හිතමු ඔබට දැන් නැති වෙලා තියෙන දේවල් ගැන ඔබ නැහැනවා කියලා. ඉතින් ඇත්තටම නම් ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔය නැති වෙච්ච දේවල් අතහරින්න ඔබට සිද්ධ වෙනවා. ඒ අතීතය අත් නොහරින තාක්කල් ඔබට ඊට වඩා හොඳ දෙයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ අතීතය ඔබට කොයිතරම් හොඳයි කියලා දැන් දැනෙනවා ඇති. ඒක ඒ ඒ නිසා ඔබට ඒක අතහරින්න කැමැත්තක් එන්නේ නැතුව ඇති. හැබැයි ඒක කොච්චර හොඳයි කියලා දැනුණත් ඔබට ඒක අත්හරින්න කැමැත්තක් ඇති කර ගන්න ඕනි. ඒක ඇති කර ගන්න නම් ඒ කැමැත්ත ඇති කර ගන්න නම් ඔබට විශ්වාසය තියෙන්න ඕනි. ඊට වඩා හොඳ දෙයක් ඔබේ ජීවිතයට එන්නයි යන්නේ. ඒක එන්නේ නෑ ඔබ මේක අල්ලගෙන ඉන්න තාක්කල්. ඉතින් ඔබට ඔක පේන්නේ නැති හඳ තමයි ඔබ ඒවා අතහරින්නේ නැත්තේ. ඒවෙන් අයින් වෙන්නේ, ඒවෙන් ගැලවෙන්න ඔබට කැමැත්ත එන්නේ නැත්තේ. ඉතින් එතනදී මෙන්න මේ தত্ত্বය තේරුම් අරන් හිටියොත් අපිට ඒ වෙන්වීමට ඒවා අතහැරීමට අපේ මනස හරව ගන්න පුළුවන්. කැමැත්ත ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේ ඒකට ඒ අතහරින එකට උදව් වෙන්න තමයි ඒකට කැමැත්ත ඇති කරගන්න තමයි ජීවිතේ ඉවෝල්ව් වෙමින් යන්නේ කියන විශ්වාසය ඔබේ මනසේ තියෙන්න ඕනේ. එතකොට කලින් දෙයට වැඩිය හොඳ තත්වයක් මගේ ජීවිතයට එන්නයි යන්නේ කියන විශ්වාසය එනවා. ලැබෙන්නයි යන්නේ කියන විශ්වාසය එනවා. අන්න එතනදී ඔය දේවල් අතහැරෙනවත් එක්කම අලුත් දේවල් ඔබේ ජීවිතයට එන්න පටන් ගන්නවා. වඩා හොඳ දේවල් ඔබේ ජීවිතයට ලැබෙන්න පටන් ගන්නවා. ඊළඟ එක තමයි මේ කාරණයට අමතරව අපිට මේ දේවල් නැති වෙයි කියන බය, දේවල් අහිමි වෙයි කියන බය මේක එන්නේ ගොඩාක් වෙලාවට වර්තමානයේ මිනිසුන්ට මේක එන්න බලපාන ලොකුම හින්දු තමයි සෝෂල් මීඩියා. මොකද අපි අනුන්ගේ accounts බල බලා තමයි නැහෙන්න යන්නේ. අනුන්ගේ accounts බලන්න යද්දි මේ බය ඉතින් බලන්න ඔබට පුළුවන්ද කියලා අනුන්ගේ ඒවා බලන්නේ නැතුව තමන් වෙනුවෙන් තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ account එකේ තමන්ගේ දෙයක් විතර තමන්ගේ post එකක් විතරක් දාලා ඒ විදිහට තමන්ගේ account එක විතරක් තමන්ගේ සතුට වෙනුවෙන් handle කරගෙන යන්න පුළුවන්ද කියලා ඔබ ඔබ වෙනුවෙන් social media වල වැඩ කරන්න social media වෙනුවෙන් ඔබ වැඩ කරන්න යන්න එපා ඔබ වෙනුවෙන් අන්න එතකොට ඔය දේවල් නැතිවීමේ බය අපිට ඇති වෙන්නේ නැහැ. අපි ඒ අනුන්ගේ account වල තියෙන දේවල් බලන්න ගියාම අපි සංසන්දනය කරන්න පටන් ගන්නවා. ඒකෙන් ඔබේ හිතේ සාමගාමීත්වය නැති වෙනවා. ඔබ කලබල වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබ social media වෙනුවෙන් වැඩ කරන්නේ නැතුව ඔබ ඔබ වෙනුවෙන් social media use කරනවා නම් ඔබ ඔබේ account එකේ ඔබේ දේවල් පෝස්ට් කරගෙන අනුන්ගේවා ෆලෝ කරන්නේ නැතුව අනුන්ගේවා බලන්න බලන්න යන්නේ නැතුව ඔබ ඔබේ දේ ස්වාධීනව කරගෙන ඉන්නවා නම් ওই සංසන්දනය කියන උගුලට ඔබ අහු වෙන්නේ නැහැ. එතකොට ඔබට ඔය බය කියන එක නැති ඇති වෙන්නේ නැහැ ඔබේ මනසේ. දේවල් නැති වෙයි කියන බය අහිමි වෙයි කියන බය එන්නේ නැහැ. ඔබ මවාගත්තු බොරු රියැලිටි එකකට අහු වෙන්නේ නැහැ එතකොට. මොකද ඔබ අර සෝෂල් මීඩියා අනුන්ගේ දේවල් account follow කරන්න ගියාම ඔබ මවාගත්තු බොරු රියැලිටි එකකට ඇලෙනවා. ඒකට ඇලිලා තමයි ඔබ සතුට හොයන්න පුරුදු වෙන්නේ. ඔබ දැනටත් පුරුදු වෙලා ඉන්නේ එහෙම තමයි. බොරු රියැලිටි එකක්. මොකද ඒ සෝෂල් මීඩියා වල ඉන්න අයගෙන් බහුතරයක් සතුටින් ඉන්න අය නෙමෙයි ඇත්තටම. මම නැවතත් කියනවා. සෝෂල් මීඩියා වල ඉන්න අයගේ බහුතරයා සතුටින් නෙමෙයි ඉන්නේ. ඉන්නවා නම් වර්තමාන සමාජයේ මෙච්චර මානසික ආතතිය අසහන වලින් පිරිච්ච මිනිස්සු ඉන්න විදියක් නැහැ. මොකද ලෝකේ කවරදාටත් වැඩිය වර්තමාන මිනිස්සු සෝෂල් මීඩියා වල සැරිසරනවා. ඒක ඔය කියන තරම්ම සතුටක් නම් ඇයි මෙච්චර මිනිසුන්ගේ ඔළු ගෙඩි මානසික ආතතිය අසහන වලින් පිරෙන්නේ? නමුත් මිනිස්සු සතුටින් නෙමෙයි ඉන්නේ. නමුත් සතුටින් ඉන්නේ නැති අවස්ථා කවදාවත් මිනිස්සු තමන්ගේ account එක පළ කරන්නේ නැහැ. එහෙම post එකක් දාන්නේ නැහැ. මවා පානවා විතරයි. මේක තමයි ඒ අයට මානසික ලෙඩ හැදෙන්න හේතුව. ඉතින් අපි කරන්නේ අනුන්ගේ accounts follow කරන්න ගිහිල්ලා ඒගොල්ලෝ දාන බොරු post දැකලා මමපු post දැකලා ඔන්න ඔබ මවනවා හීන ලෝකයක් අර වගේ ජීවිතයක් ඉල්ලගෙන ඊට පස්සේ ඔබ විඳවනවා. මොකද ඒගොල්ලෝ මවාපාන්නේ බොරු රියැලිටි එකක්. ඔබ හිතනවා ඒක ඇත්ත කියලා. ඉතින් ඔබ හීන හීන ලෝක හදනවා. ඒක මැනිෆෙස්ට් කරන්න ඒක ලබා ගන්න හැබැයි ලැබෙන්නේ නැහැ. මොකද ඒක බොරුවක් නිසා. ඉතින් ඔබ ඒකට ඇලිලා ඉන්නවා ඇත්තටම නැති ජීවිතයකට තමයි ඔබ ඇලිලා ඉන්නේ මේ ලෝකේ එක්සිස්ට් නැති පවතින්නේ නැති මැනිෆෙස්ට් කරන්න බැරි ලයිෆ් ස්ටයිල් එකකට තමයි ඔබ ඇලිලා ඉන්නේ ඔබ මවන්නේ එහෙම හීන ලෝකයක් අන්තිමේදී ඔබට තමයි විඳවන්න වෙන්නේ. ඔබේ සතුට තමයි නැති වෙන්නේ. ඉතින් සැබෑම වටිනාකමක් එනවා නම් මේ ලෝකේ මතක තියාගන්න. සැබෑම වටිනාකමක් එන්නේ ඔබේ පෞරුෂය හරහා. ඔබ දැනගන්න ඕනි ඔබ සතුට හොයාගෙන වෙන දෙයකට ඇලුනොත් ඒ සතුට කවදාවත් එන්නේ නැති බව ඔබ තේරුම් ගන්න ඕනි. සතුට හොයාගෙන බාහිර දෙයක් මත පදනම් වුණොත් කවමදාවත් ওই සතුට ලැබෙන්නේ නැහැ. සතුට වෙන දෙයකින් ඉල්ලන්න ඉල්ලන්න ඒක නොලැබෙද්දී ඔබ ડિප්‍රෙස් වෙනවා. ඔබ මානසික ආතතිය අසහන වලට ගොදුරු වෙනවා. ඒ නිසා බාහිර කිසිවකට ඔබව සතුටු කරන්න බෑ කියන එක බිත්තියේ ගහලා තියාගන්න. කිසිම බාහිර දෙයකට ඔබව සතුටු කරන්න බෑ. ඔබ පිටතින් හොයන සතුට දැනටමත් ඔබ ළඟ තියෙනවා. ඔබේ ඇතුළාන්තයේ තියෙනවා. එළියේ හොයන ආදරේ දැනටමත් ඔබ ළඟ තියෙනවා. ඔබ මේ මානසිකත්වයෙන් මොන ලෝකයේ අත්විඳින්න ගියත් ඔබට ඒකේ සතුටක් විඳින්න බෑ. ඔබ ඔබ ඔබ බාහිර සතුට තියනවා කියලා හොයාගෙන බාහිර ආදරේ තියනවා කියලා හොයාගෙන බාහිර ලෝකෙන් ඔක හොයන්න ගියොත් ඔබට කවදාවත් ඒක විඳින්න බෑ. ඇයි? ඔබට වර්තමාන මොහොතේ ඉන්න බෑ. ඒක අගය කරන්න බෑ. දැනට තියෙන දේ ඔබට අගය කරන්න බෑ. ඒක විඳින්න බෑ. ඔබව සතුටු නොකරන මේ ඇත්ත ලෝකේ නැති ඇත්තටම පවතින්නේ නැති හීන ලෝකයක් මවාගෙන ඉන්න නිසා තමයි ඔබට ඒ සතුට නැත්තේ. බලන්න ඔබ විනාඩියෙන් විනාඩියට ඔබ කරන දේවල් ගැන ඔබ සතුටින්ද ඉන්නේ කියලා ඔබ සතුටු වෙනවද කියලා මොහොතින් මොහොත ඔබේ ජීවිතයේ පවත්වන පැවැත්ම ගැන ඔබ සතුටු වෙනවද කියලා මතක තියාගන්න මේ ලෝකේ කවදාවත්ම ඔබ ඔබව අතහැර යන්නේ නැහැ. ඔබ අන්න ඒක දන්නවා නම් මේ අතහැරීම කියන එක දේවල් වලින් වෙන් වෙනවා කියන එක කරන්න හරිම ලේසියි. සදහටම ඔබත් එක්ක ඉන්න එකම කෙනා ඔබ විතරමයි. කවදා හරි එක දැනিলা තියනවද? ඔබට කවුරුවත්ම නැහැ කියලා හිතුණත් නැහැ ඉන්නවනේ කෙනෙක්. ඒ ඔබ. හැබැයි අපිට ඒක වටිනාකමක් දැනෙන්නේ නැහැ. මොකද ඒක අපිට ෆීල් වෙන්නේ නැහැ. ඒකේ අගය දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්න, ඒක ෆීල් වෙන්න, ඒක අගය දැනෙන්න අපි ඒ විදිහට මනස හුරු කළා නැහැ. අපි හිතනවා මට වටිනාකමක් දැනෙන්න, මට සතුටින් ඉන්න මුළු ලෝකෙම හිමි වෙන්න ඕනි කියලා. මේ තමන්ව කවදාවත් අත් නොහැර තමන්ව තමන් එක්ක හිටපු එක අපි අගය කරන්නේ එයාට ක්‍රෙඩිට් එකක් දෙන්නේ නැහැ. එයාට එයාව අගය කරන්නේ කවුරු ඔබව දාලා ගියත් ඔබට ඔබ ඉන්නවානි කියන එක ඔබට දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසයි කියන්නේ දැන් ඔබ ඔබ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න ඕනි කියලා. ඒකෙන් ඔබව සුව වෙන්න පටන් ගන්නවා සුවපත් සුවපත් වෙන්න පටන් ගන්නවා ඒ නිසා අධ්‍යාත්මික වෙන්න ටිකක් භාවනා කරන්න ඔබ වෙනුවෙන් අවංකව වැඩ කරන්න ඔබව රැක රැක ගන්න කරන්න තියෙන දේවල් ටික කරන්න ඔබව රැක බලා ගන්න ඒක කරන්න පුළුවන් ඔබටමයි අන්න එතකොට කවුරු හෝ කෙනෙක් ඔබට නැති කියලා හෝ දෙයක් නැති කියලා හෝ ඔබට බයක් එන්නේ නැතුව යනවා මොකද ඒ නැති වුණා කියලා ඔබට ප්‍රශ්නයක් නැති නිසා. ඔන්න ඔය ටික දන්නවා අපි මේ දේවල් වලට ඇලෙන්නේ නැහැ. දේවල් මනසින් ගැලවෙන්න පටන් ගන්නවා, ඩීටැච් වෙන්න පටන් ගන්නවා. අපි නිදහස් මිනිස්සු විදිහට මේ මහ පොළොව මතට ඇවිල්ලා නිදහසේ අපිට ජීවත් වෙන්න පුළුවන් මානසිකත්වය හැදෙන්නේ අන්න එතකොට තමයි. එදාට ඔබේ ජීවිතේට මහා ආශ්චර්ය දේවල් එන්න පටන් ගනිවි. මිරකල් සිද්ධ වේවි. ඒ නිසා තමන්ට අවධානය දෙන්න. Tamanට ફોકස් කරන්න. ඔබ ඔබ ඔබව පරිණාමය වෙන්න ඉඩ දෙන්න. එතකොට ඔබේ මනසට නිදහසක් දැනේවි. ඔබ ඔබට පරිණාමය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබේ මනසට ඉවෝල්ව් වෙන්න දෙන්නේ නැහැ. ඔබට ඔබත් එක්ක සතුටින් කනෙක් වෙන්න බෑ. ඔබට ඔබේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. ඔබට ඔබ තුලින් පරිපූර්ණ වෙන්න බෑ. එහෙම වුණා නම් ඔබට මේ දේවල් වලින් ඩීටැච් වෙනවා කියන එක දේවල් අතහරිනවා කියන එක බොහොම සුළු දෙයක්. මොකද ඔබ දන්නවා ඔබ ඔබ තුලින් පරිපූර්ණ වුණාම ඔබට ඔබ තුලින් සතුට වෙන්න පුළුවන් වුණාම බාහිරින් ලැබෙන හැම දෙයක්ම බෝනස් එකක් කියලා. එක්ස්ට්‍රා එකක්. එතකොට බෝනස් එක ලැබුණත් එකයි නැතත් එකයි. මොකද ඔබ දැනටමත් ඔබ තුලින් වටිනාකමක් ගොඩනගාගෙන පරිපූර්ණ වෙලා සතුට හොයාගෙන. එක්ස්ට්‍රා එකෙන් අර බෝනස් එකෙන් ඔබට වෙනම සතුටක් ගන්න පුළුවන්. ඉතින් ඒක බෝනස් එක නැති වුණා කියලා ඔබට ප්‍රශ්නයක් නැහැ. එක්ස්ට්‍රා එක නැති වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔබට මුළු ලෝකෙම ආශ්‍රය කරන්න පුළුවන් ඩීටැච් මානසිකත්වයෙන් අතහැරුණු මානසිකත්වයෙන්. ඉතින් මම හිතනවා ඔබට මේකෙන් ගොඩක් කරුණු ටිකක් දැනගන්න පුළුවන් වෙන්නේ නැති. අන්තිමට මොහොතට කියන්න තියෙන්නේ මේ මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ වර්තමාන මොහොතේ තියෙන දේ අගය කරන්න. ඒක විඳින්න මනස පුරුදු කළොත් විතරයි. ඒකට මේ මොහොතේ ජීවත් වෙන්න මනස හදා ගන්න ඕනි. දැන් ඇති දේත් එක්ක පිරිච්චි මානසිකත්වයේ ගන්න ඉගෙන ගන්න. මේ දැන් හැමදේම තියනවා වගේ ජීවත් වෙන්න ඉගෙන ගන්න. තෙරුවන් සරණයි.